යමෙකු සෝවාන් ඵලයට ළඟා වීමට උත්සාහ කරන්නේ නම් ඕ විසින් නිතරම කළ යුතු වැඩි යුතු භාවනාවක් තිබේද කියලා මේ අහන්නේ. මුලින්ම ධර්මය ශ්‍රවණය කරලා කල්යාණ මිත්‍ර ඇතුලේ ලෝකය කියන්නේ මොකද්ද ලෝකය හත් නැමැති හට ගැනීමට හේතුව මොකද්ද ලෝක නිරෝධය මොකද්ද ලෝක නිරෝධගාමිනී මාර්ගය මොකද්ද කියලා මෙන්න මේ කාරණා ටික හොඳට විග්‍රහ කරලා අහගන්න ඕනේ ලෝකයට අයිති දේවල්. ලෝකයට අයිති ක්‍රම දෙකක් තියෙනවා. මේ ආර්ය විනයේ පංචකාම යන ලෝකය කියලා. දැන් මේක එක ලෝකයක්. මේ ආර්ය විනයේ පංචකාමයන් ලෝකයයි. මේ බුදුරණාහිසේගේ දේශනාව. එහෙනම් පංචකාමයක් පංචකාම සමුදයක් පංචකාම නිරෝධයක් පංචකාම නිරෝධ මාර්ගයක් කියන්නේ තව ක්‍රමයකින් ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ මාර්ගයක් කියන එක. එහෙනම් පංචකාමී යම් තැනක හට ගන්නවා නම් නිකන් හට ගන්න බෑ. කාම හිතක් පහළ වෙනකන් පංචකාමීට හේතු වෙන රූපකාම හිතක් පහළනවා රූපකාමී විද්‍යාමාන. සද්දකාම හිතක් පහළනවා සද්දකාමී විද්‍යාමාන. ගන්ධකාම හිතක් පහළනවා ගන්ධකාමී විද්‍යාමාන. රසකාම හිතක් පහළ වෙනවා රසකාමී විද්‍යාමාන. පොට්ටබ්බ කාම හිතක ස්පර්ශ කාම හිතක් පහළ වෙනොත් ස්පර්ශ කාමී විද්‍යාමාන. ධර්මයන් ගැන විවිධ ධර්මයන් ගැන හිතන මනෝ ස්වභාවය පහළ වෙනොත් ධර්මකාමී විද්‍යාමාන පංචකාමී තමයි ඔක්කොම හැදිලා තියෙන අනික්ක. මනසේ කාමයේ බලපාලා තියෙන පංචකාමයන් මුල් කරගෙන. ඒ පංචකාමයන් පිළිබඳ ගත් අදහස් තමයි මනසේ තියෙන්නේ. ඉතින් පංචකාමියෝ දැක්කම කාමයන්ගේ යථා ස්වභාවය දකින්න ඕන. කාමියෝ ලෝක අවිද්‍යාව මුල් කරගත්ත විට කාමියෝ හැම ඉරියෙම නැగి නැగి එන්නේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන්. හරි වටිනා දීක ස්වභාවයෙන්. මේක අවිද්‍යාවේ තීරණය ඕකයි. විද්‍යාවේ තීරණය මොකද්ද? කාමයන්ට තවත් නම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ හේතු ඇතුව පනවපු නම්. බය යනු කාමයේද නමකි. මේ ආර්ය විනයේ බය කියන්නේ කාමයේත් නම. බය විය යුතු දෙයක් කාමයේ හේතුවේදී බය කියන්නේ. කාමයේ බය වෙන්න ඕන දෙයක්. මොකක් නිසාද? ඔය රූපකාමී, ශබ්දකාමී, ගන්ධකාමී, රසකාමී, පොට්ටබ්බකාමී නිසාම ලෝක සත්‍යයට මේ සසරෙන් මිදෙන්න බෑ. ජරාවේ, මරණේ, ශෝකේ, පරිදේවෙන්, දුකෙන්, දුම්නසෙන්, උපායාසයෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ ඔය පංචකාමීට ආසා කරන තුරු. ඒ නිසා මහා පංචකාවේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ නැගින ලෝකයා නවත් කරනවා. මෙන්න මේ නිසා පංචකාමයේ බය විය යුතු අර්ථයෙන් බයයි නමකි. පංචකාමයට කියන නමක් මේ ආරෙවි. උල යනු පංචකාමයේද නමක. උලක් ඇමුණනවා. උලක ඇමුණයි ඉරහන් කියන්නේ ආයතරයක් ගොඩේන්න පුළුවන්කමක් වෙන්ගෙන්න පුළුවන්කමක් නැහැ. කෙනෙක් උල තිබ්බොත් එහෙම මිනිහට කර කියාගන්න කිසිම දෙයක් නෑ. අතපය වැදලා උල තිබ්බට පස්සේ මැරෙනකන් ඉතින් උල උඩ ඉන්න ඕන. වේදනාව විඳවි. පංචකාමීන වෙයිද උල යන ගත්තට පස්සේ පංචකාම වස්තුන් හා සම්බන්ධයෙන් අහක් වෙන්න බෑ. දුක් විඳවිද වේදනාව විඳවිද ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සුපායාසයන්ටපත් වෙවි. ඒක අත්හරින්න බැරුව ඒකෙම ඉන්නේ. උල යනු පංචකාමීට සමග. මේ තව නම. මඩ යනු පංචකාමීට සමග. කරවටක් මරේ ඉන්නට පස්සේ ගෙඩි. තමන්ගේ ශක්තියෙන් ගොඩ එන්න පුළුවන් කමක් නෑ. මේ වගේ අසරණ වෙනවා. පංචකාමයේ මඩකට උපමා කළා. මඩේ වැටෙනවා වගේ තමයි පංචකාමයේ ගෝචර වුණාට පස්සේ ගොඩ එන්න බෑ තනියි. කාගේ හරි ආධාරකින් ඕනේ ගොඩ එන්න මග පාදා ගන්න. පංචකාමයේ anu මඩ anu පංචකාමයේ නම. ඉතින් ওই විදිහට විවිධාකාර නම් දීලා තියෙනවා පංචකාමී. පංචකාමීව මස්ලී නැති මේ යන්තවල දැවුණු ඇට කෑලි වලට නම. බල්ලෝ ඇට කෑලි දෝනවා. බඩ පිරීමක් උට ඇති වෙන්නේ නැහැ. නමුත් ඌ ඇට කෑලි යහ කරන්නේ මස් ගඳට ඒක හපාපා ඉන්නේ. ඌගේ බඩ පිරෙන්නේ නැහැ. මස්ලී නැති ඇට බලුලේව කන්නේ කුස්තිරුවක් ඵලයක් නොලබන්නේ. ලෙස් ඒ හැපතට ලොවන සිතන්නේ දොස් නොපෙනෙනු විස දුක්මයි වන්නේ කියලා. ඔයා නිකන් කර ගන්නවට කිව්ව කවි නෙමෙයි. ආර්ය උත්තමයා ධර්මයේ කරුණු අරගෙන ඊට අනුව ගොත පුළා. ඉතින් ඒ නිසා ඔකේ පේනවා ඇටසැකිල්ලක් වැඩි ඇට ස්වභාව ඇටවල ස්වභාවයක් ඇත්ද බල්ලෝ කන ඇට වාගේ තමයි කාමයන් භුක්තිය. කවදාවත් පිරීමක් නැහැ පූර්ණ වීමක් නැහැ. දුක් විඳිනවා දුක් විඳිනවා ජරා මරණ ශෝක පරිදේ දුක් දොමන සුපායාසයෙන් ගෝචර වී අනන්ත එනවා මිසක් අනන්ත යනවා මිසක් තව ඉදිරියට දැනුත් ඉදිරියට මිසක් ඒකේ ඉන්න තාක් කල් සරසමක් හම්බ වෙන්නේ නැහැ කවදා විදීමක් හම්බ වෙන්නේ පංචකාමියෝ ගිනිවාල් මොකද ආස්වාද පස්සේ ගිහිලා තමයි ඔක්කොම මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දොමනස උපායාස ඔක්කොම ගිනි විදින්නේ 11 මහා ගින්නකට අහු වෙනවා මනසේ ගින්න ඔකට වඩා බලවත් කයේ ගින්නද කය තැන පිච්චෙනවා බේස් කරගෙන හරි හොඳ කරගත්තා මනසේ හටගත්ත ගින්න මුළු මනසම පුච්චෙනවා දේශයේ බේරෙන්න බෑ. වහබිවේ මොකද? අහනවා 10ක් 100ක් එකතු කරලා පරීක්ෂණයක් කරා. මොකද වහබිවේ? අහවල් කෙල්ල යාළුනා, අහවල් කොල්ල යාළුනා, ඌ මං අත්හැරියා. ඒකේ මං අත්හැරියා. මට වැඩක් නැහැ ජීවත් වෙන්න. ඒකේ 110ක් විතර කොල්ලෝ වහබිලා තියෙන්නේ ඕක. කෙල්ලෝ වහබිලා තියෙන්නේ ඕක. මොකද වහබිවේ? අම්මා බයිනවා තාත්තා බයිනවා මට බෑ මට ඕනේ කරගන්න නැහැ මට මට ඕනේ යන්න නැහැ මට ගෙදරින් දොස්තර බහින්න දෙන්නේ නැහැ මට වැඩක් නැහැ මේ නිසා මම එකයි වහබිවේ මානසික රෝගය. මානසික වේදනාව. උඹ මොකද වහන්නේ? තව එකකින් අහන්න. රස්සාවට ගියා මහන්සි වෙලා මහන්සි වෙලා කොහොම හරි විභාගයක් ගන්න ගිහින් ප්‍රතිඵල ගන්න හිටියා. බලනකොට මගේ වැඩ ටික වේ. මට වැඩක් නැහැ ජීවත් වෙන්න. ඒකම හවිලා තියෙන ඒක මානසික රෝගය. මගේ කකුලේ මේ තුවාලයක් හැදිලා තියෙනවා. ඒක ඉඳලා හවි වගේ උතර වැළුවොත් එහෙම 100 එකක්වත් නැහැ. මගේ මේ අත පොඩ්ඩක් මේ ඇදවිලා තියෙනවා මට වැඩක් නැහැ ජීවත් වෙනවා මම වහබි වගේ උඹ බැලුවොත් එහෙම හේකුත් නැහැ උතෝ කය අමාරුවට නෙමෙයි වහවිලා තියෙන වැඩි හරියක් හිතේ අමාරුවට. දැන් මේකේ පේනවා හිතේ විඳින්න පොච්චර ලොකු ජීවත් වෙලා මට වැඩක් නැහැ කියන තරමට වේදනාවක් ඇති කරවන. ජීවිතයේ සියදිවි හානි කරගන්න වේදනාවක් ඇති කරනවා මානසික කිනි. වැඩක් නැහැ හොඳ ජීවිතයක් ගත කරන්න පෞද්ගල ජීවිතයක් ගත කරන්න හිතාගෙන මාත් හොඳින් ඉන්න සාය මහන්නේ. අහවල් කාල කඩි මිනිහත් එක්කලා ගියා මට වැඩක් නැහැ ජීවත් වෙලා. ඌ බේවද්දා ඌ වේදෙන ගෑනු පස්සේ යනවා මට වැඩේ මට බැරි දෙක හොඳයි. මම වහ බිව්වේ ඒක. ගෑනු කෙනෙක් කිරිමි කෙනෙක් හොඳ ලාතර හොඳ ගෑණියා කියලා ගත්තා ඕක ගත්තට පස්සේ තමයි මට මේ ඔක්කොම විනාශ වුණේ ඒකම පට යහවල් ජාතිය ගියා කියලා කියලා ඒකෙන් දැන් මම මේ වාගේ මට වැඩක් නැහැ ජීවිත මට ජීවිතේ එපා කරේ ඕක මානසික රෝගය මානසික වේදනාව දැන් රෝගය anu කාමයේ නමකයි කාමයේ රෝගයක් ආයි කිව්වෙත් ඒකයි. දරන්න බැරි රෝගයක්. ඉතින් මේ විදිහට කාමයේ ස්වභාවය එකින් එක ආකාරයෙන් ආදීනව බෙදෙනවා. මෙන්න මේ ආදීනව සියල්ලම වහගෙන ආස්වාදයේ නැగిලා හිටියා. ඒක ආස්වාදයේ නැగిලෙන තාක්කල්තාවේ පන්නේදී. එහෙනම් ඉතලා බලන්න කාමයේ මේ ලෝකයේ සත්‍යය දැරිසරවන්න ලෝකයේ ගොඩනගන්නේ කාමයේ මුල් කරගෙන. නිසා මේ ආර්ය විනේ ලෝකේ යනු කාමයේ නම. කාමයයි මේ ආර්ය විනේ ලෝකය කියන්නේ. කාම සමුදේ යමකින් හට ගන්නවද අවිද්‍යාව සමුදයෙන් හට ගන්නවද? ඒකේ තමයි කාම සමුදේ. අවිද්‍යාව නිරෝධයෙන් කාම නිරෝධ වෙනවා. අවිද්‍යාව නිරෝධ කරන මාර්ගයක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරියට අනුගමනය කරගෙන යනකොට කාමයේ නිරෝධ වෙලා නැවත නැගෙන්නේ නැතුව යනවා. ආදීනව පේනවා විවංගීමේ අනිසංස බලන. කාමයන්ගේ විවංගීමේ අනිසංස බැලීමත් කාමයන්ගේ ආදීනව බැලීමත් සම්මාදිටියෙන් කෙරේ. සම්මාදිටියට ආවට පස්සේ විදේක දකින්න. ඒක දැක්කට පස්සේ මොකද කරන්නේ? අව්‍යාපාද අවිහිංසා නිකම්ම කියන සංකල්පලා පහළ වෙන්න පටන් ගන්නවා. සම්මා සංකප්ප පහළ වෙනවා. සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ නැත්නම් කාමයේ මුල් කරගත්තා වූ දේ මුල් කරගෙන බොරු කේලම් පරිවචන ප්‍රලාප එකක්වත් කියෙවෙන්නේ නැතුව යනවා. සම්මා වාචාන කියනවා. කාමයේ මුල් කරගෙන ප්‍රාණඝාත අදත්තාදාන මිත්‍යාචාර එකක්වත් කෙරෙන්නේ නැතුව යනවා. සම්මා කම්මන්තේ ලැබෙනවා. ජීවත් වෙන්නේ මොකටද යථාභෝධය ලබා ගන්න මගේ ජීවිතේ කාමයේ පස්සේ යන්න නෙමෙයි කියලා කාමී පිළිවත් ඉතින් සියල්ල අත්හැරලා හිත යථාභූතයෙන් නගුරු වෙනවා. ඒ ජීවිතය ඒක නගුරු කරපුවා සම්මා ආජීවය ලැබෙනවා. ඔහුගේ උත්සාහයක් වීරියක් එදෙන මොහොත පාසාම ඔය කියන කාරණා පහ වට කරගෙන පවතිනවා. එකින් එකට ඔහුට සම්මා දිට්ඨිය පහළ වෙනවා එකින් එකට. සම්මා දිට්ඨි පිළිබඳ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප පිළිබඳ සම්මා දිට්ඨිය සම්මා වාචා පිළිබඳ සම්මා දිට්ඨිය සම්මා කම්මන්ත පිළිබඳ සම්මා දිට්ඨිය සම්මා ආජීව පිළිබඳ සම්මා දිට්ඨිය කියන. පස් ආකාරයකින් සම්මා දිට්ඨිය නැගී හිටනවා. ඒ ධර්මයේ දැකරවා. එතකොට මොකද වෙන්නේ? ඔය කියන්නා වූ ටික පිළිවදවම සම්මා සතිය නැගිට. ඇත්ත ඇති ආකාරයෙන් පේනවා සතියේ පේන පටන් ගන්නවා. මේකයි කළ යුත්තේ මේකයි නොකළ යුත්තේ කියලා ඒ මොහොතේ වැටහෙන පටන් ගන්නවා. සම්මා සතිය නැගිට. උත්සාහය හැම එකම වීර්යය නැගෙනවා. නූපන් අකුසල් උපදීමට, උපන් අකුසල් මැඩ පැවැත්වීමට, නූපන් කුසල් ඉපදීමට, උපන් කුසල් වැඩි දියුණු කිරීමට සම්මා වායාමයේ නැගෙනවා. එතකොට සමාධියට අපිට කරන්න දෙයක් නැහැ. ওই ටික අහක් වෙනකොට ලෝභයේ හිත කැළඹුවා, ද්වේෂයේ හිත කැළඹුවා, මෝහයේ හිත කැළඹුවා. ඒක ගහක් වෙනකොට කැළඹු වෙන හරක සම්මා සමාධිය ලැබෙන අකම්ප සමාධිය කිසි අරමුණක් අල්ලාගත්තේ නැහැ. ඇත්ත දැකලා ලබන සමාධියට කියනවා ආනාතනික සමාධිය. ආර්ය විනීතියේ සමාධිය ආර්ය සමාධිය කියන්නේ ඒක. ඔන්න ඔක ලැබුවට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙනකොට කාව්‍යෝ ඉවරයි. කාමයන්ගෙන් නිදහස්. ලෝකයෙන් නිදහස් කියන්නේ එතකොටයි. ලෝක නිරෝධය එතකොට දකින්න. මාර්ගය අනුගමනය කරලා විදිය කරගත්තාම නිදහස් වෙනවා. ඔන්න ඔය කියන බණ ඉස්සෙල්ලා අහගන්න ආගත්තට පස්සේ අහගත්ත දේට අනුකූලව විමර්ශනය කරලා තේරුම් අරගෙන තමන් එදිනෙදා හිතන කියන කරන සියලු වැඩ පිළිවෙල ඔන්න ඔය මාධ්‍යයට අනුකූලව මාර්ගයට අනුකූලව වඩන්න පටන් ගන්නවා ප්‍රගුණ කරන්න මුලදී අනුමාන වශයෙන් මේ මාර්ගය වැටහිලා ඊට පස්සේ යලි යලි බණහන මොකටද ඒ අවශ්‍ය පසුතලයේ සකස් වෙච්ච මොහොතක ශනේකී මහා දීප්තිමත් දැනීමක් මතුවෙලා ඔන්න ඔය ටික පූර්ව වෙන වෙලාවක් වෙනවා ඒක මතකම ඔන්නේ මට්ටමේදී දහම් ප්‍රත්‍යක්ෂ කරලා දකින්න ඥානයේ පහළ වෙනකොට සෝවාපලයටපත් වෙනවා. ඒක කවුරුහරි කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන තම ප්‍රගුණ කරගත්ත මනසින් ඒ අහන වේලාවක ඔක වෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. අමුලි ඊටිගක් තියෙනවා. එක්කෙනෙක් ළඟ තියෙනවා පොල්ලුලා පත්තු කරගෙන ඉන්නවා එකෙනෙක්. ඒගොල්ලගේ එක එකනාගේ දරගොඩ වල වලට ගිනි තියලා තම තමන්ගේ දරගොඩවල උසගෙන උලකට අපහම ඌ පොළොල් ලං කරනවා. හැබැයි එකිනෙකේ දර අමුයි. හාට ගස් වලින් කපාගත්ත අමු දර මිටියක් අදගෙන ඉන්නේ. ඕකට පොළොල් අල්ලගෙන හිටියට වැඩක් නැහැ. ඒක ගිනි ගන්නේ නැහැ. ගිහි වේලා ගනි. වේලාගෙන වරෙන්. එයාත් දන්නවා වේලාගෙන. වේලා ගන්න එක තමන් අතේ තියෙන දෙයක්. එයා අවුවේදලා ඕක දවස් ගන්න තව තව වේදලා. තව එක්කෙනෙක් ඒක කරන් එනවා. ඒකේ වේලනට තව තිත යරිලා නැහැ. තව ඇතුලේ දෙත තියෙනවා. ඒකට අතර පොල් දැල්ලුවා මතු වෙන්නේ නැහැ. තව එකෙනෙක් දර විද්‍යා සකස් කරලා අරගෙන හොඳට වේලිච්ච පතුරු අරගෙන හදලා සියුම් සියුම් පතුරු ලං කරලා තියාගෙන දැන් ගිහිල්ලා කියනවා මේකත් තත්පඩකින් තියන්න. ලං කරපු ගාමක දෙන්නේ වේලිච්ච සියුම් පතුරට ප්‍රස් ගාලා ගිනි ගන්නවා අර මුළු දලකට ඇවිලාලු වෙලා යනවා. ගින්න ලැබුණාට පස්සේ ආයි පොළොල බුලුවත් අකල්ලන්නේ වැඩා ගිනි දෙන්නේ. ගිනිපත්තු කරන මුල අල්ලා දුන්නාට පස්සේ දැන් ඉතින් තියෙන්නේ පිඹ විවාහරි කවන්නේ සමහරට ගිනි කොට අවුලව ගන්න. ආයි සැරයක් අර මේ ගින්න තව කෙනෙක්ගේ ගින්නර හොයන්න යන්න ඕනේ නැහැ කවුරුව ගන්න. මුල දුන්න. මෙන්න මේ වගේ මේ ආර්ය ධර්මයේ ඉතෙල්ලා අහගෙන කාමයන්ගෙන් මඩ වෙලා තියෙන කාමයන්ගෙන් පෙඟිලා තියෙන ඒ මානසිකත්වේ ওই විදිහට නිතර නිතර සිහි කරනකොට සතර සතිපට්ඨානිය වැඩෙනවා කියන්නේ ඕකයි. ওই ටික ගෙන්නකොට අවශ්‍ය කරන පසුතලය හැදෙනවා. ගිනි ගත්තා වගේ ප්‍රඥා නැවති ගින්නට ගෝචර වෙනවා. අනේ පසුතලයේ හැදිච්ච කෙනා වනහන වේලාවක ආර්ය සම්පත්තිය ලැබිලා, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා, ඒකට පසුතලයක් එනවා තියෙනවා. අන්නේ මොහොතේ මනස දීප්තිමත් ප්‍රබෝධ වෙලා සතර පාගතෙන් සියලු කෙලෙස් ගිනි අරගෙන දැවිලා යන සත්‍යයටපත් වෙලා ඉස්තර ආර්ය සත්‍යයටපත් වෙන මානසිකත්වයක් ගොඩනැගෙනවා. ඒ ප්‍රඥාව ආයි නැති වෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව ආයි වෙනස් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. එතන පටන්ගෙන ඔහුට යලි යලි තීකනකොට කාමරාග පිටික දැවි දැවි කියලා සකෘදාගාමීලා අනාගාමීලා තවදුරටත් ප්‍රඥාව පහළට වර්ධනය වෙන ප්‍රඥාව තුළින් රූප රාග රූප රාග මාන උද්දච්ච අවිද්‍යාව විදහැරලා පුච්චලා තමලා විනාශ කරලා සාමලිය සුද්ධ කරලා දස සංයෝජන පුච්චලා ඉවර කරපුවාම අරිහත් ඵලයි. පරපතේ රහිතයි ධර්මාභෝධය ලබා දුන්නාට පස්සේ. අනිත් ධර්මාභෝධය ලබා දීමට කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඕනේ. මුලින් බණහලා අනුලෝම ඥානයක් ඇති කරගෙන ඒ අනුමාන නුවණින් දහම් සිහි කරන්න පටන් ගෙන ඒකෙන් ප්‍රගුණ කරගත්ත ප්‍රඥාවට නැවත ඇහෙන වෙලාවක ඔන්නේ ඵල සිද්ධිය ලැබෙන වෙලාවක් එනවා. ඒ වෙලාවෙන් පස්සේ උ සතර අපායෙන් සදාටම නිදහස්. සතර අපාගත යම් රාගයක් ඇද්ද, ද්වේෂයක් ඇද්ද, මෝහයක් ඇද්ද, ඒ සියල්ලෙන් නිදහස් වෙනවා සෝවාන් ඵලයත් එක්කලා. ආත්ම දෘෂ්ටිය සාමනින් මිදෙලා යනවා. දහ පිටිපස්සේ හැකේ මිදෙලා යනවා. උසපරාමර්ශයෙන් නොවන දහම් දකින්න ඥානෙ පහළ වෙනවා. ප්‍රඥාව අනුගමනය කරලා ප්‍රඥාවෙන් සිහි කළා දහම් දකින්න ක්‍රමයේ මිසක් බිම් බලාගෙන ගියත් උඩ බලාගෙන ගියත් තිවුරයන්දත් නැතත් මොකොන්නේ භූගයාවක් නැතත් නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් නැහැ. නිවන් දකින්න එකම ක්‍රමී ප්‍රඥාවෙන් මේ දහම් සිහි කිරීම කියන නුවණ පහළ වෙනවා. සීලබ්බත පරාමාස ඉවර වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනේ නිදහස් වුණාට පස්සේ සෝවාන් ඵලයටපත් වෙලා ඒ තුනේ නිදහස් වීමත් එක්කලම කෙලෙස් කොටස සහ වලින් මිදලා යනවා. සතර පාගත වෙන රාගයයි දේශයයි මෝහයයි. නැහ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ওই ටික පිළිලා යමින් පළවෙනි සුද්ධිය ලැබෙනවා. ඒක තමයි ඔය ඇති එක ප්‍රඥා සහගත දහමක් නිසා කායික වශයෙන් පෙන්වන්නා වූ දෙයාවක් එහෙම නෙමෙයි. එළි දැකීමක් නෙමෙයි. ඕක වරදලා වෙලක් අය මේ විදුලි කෙටුවා වගේ දියක් දැක්ක භාවනා කරගෙන ඉන්නකොට ඉතින් අර උපමාවක් තියෙනවා විදුලි විදුලි එළියෙන් යමක් දැක්කා වගේ නිවන් දකින්නවා කියලා කියලා. උපමා වරද්දලා තේරුම් අරගෙන මම දැන් සෝවාන් කියේ ඉන්නවා. එහෙනම් උඩ ගියා වා එකක් වුණා. ඉතල එහෙම එකක් වුණේ නැහැ. දැන් සෝවාන් කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා වරද්දා ගන්න නැතුව ප්‍රඥාවෙන් සෝවාන් ඵලයටපත් වෙන්න ඕනේ ප්‍රඥාවෙන් සබුදාගාමී වෙන්න ප්‍රඥාවෙන් අනාගාමී වෙන්න ප්‍රඥාවෙන් අරිහත් වෙන්න ප්‍රඥාවෙන් මුක්ති වෙන්නේ කොහොමයි ප්‍රඥාව මුල් කරගෙන විමුක්තියටපත් වෙච්ච කෙනාට කියනවා ප්‍රඥාවෙන් මුක්ත රහතන් වහන්සේ ඒ ලැබනකොට සම්මා සමාධිය යනවා ධානය හතර ලැබිලා ඉවරයි. අරිහත්ත්වයටපත් වෙනවා. දැන් උන්වහන්සේට තව ඉහාත්මක වේදනා අරූප සමාපatti වඩන්න පුළුවන්. ඉහාත්මක වේදනා උන්වහන්සේ අල්ලා ගන්න එකක් නැහැ. ඒ අරූප සමාපත්තිය වල්ලා තවත් එහාට නිදහස් වෙමින් ඉඳ පුළුවන්. උබතෝ විමුත කාය ශක්තිය ආදී වශයෙන් ඔයාලට එක එක නම් තියෙනවා. ඒ අවස්ථාවන්. ඉතින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ බණ අහලා දහම් තේරුම් අරගෙන තමා විසින් ඊට අනුකූලව සිහි කරලා ප්‍රගුණ කරගෙන ප්‍රඥා වර්ධනය කරගෙන යලි යලි බණහන වේලාවක ඔය ඵලී ලැබෙනවා. කල්යාණ මිත්‍රයෙක් අහලන. ඒකයි වෙන්නේ. ඉතින් ඒ ටික කරගන්න බලන්න ඕනේ. භාවනා කළාම තනියෙන් සෝවාන් වෙනවා එහෙම කියලා හිතන්න එපා. ඒක එහෙම එකක් වෙලා නැහැ මේ බුද්ධ ශාසනයේ. ශ්‍රාවකය හරියට වැල් වලට උපමා කළ හැකියි. බුදුරජාන් වහන්සේ මහා වෘක්ෂයට උපමා කළ හැකියි. මේ බුද්ධ නැමැති මහා වෘක්ෂයේ එළෙන වැලක් වාගේ තමයි ශ්‍රාවකය. වැලකට පුළුවන් ද ආධාරකයක් නැතුව ගහට යන්න. වැලකට තනියෙන් කවදාවත් ගහකට යන්න නැගින්න බෑ. වැල ඉහළට නැගෙන්න ඉතල අඩියක් දෙකක් යන ඇදගෙන වැටෙනවා. තනියේ වැලකට ඉසිලා ගහකට යනකම් ඉසෙන්න බෑ. හැබැයි ගහේ තිච්ච වැලක ඉදිරියට හිටන් යන්න පුළුවන්. නැත්නම් ගහත් තිබ පිටක ඉදිරියට හිටන් යන්න පුළුවන්. උඩ ගිහිලා ගහේ උඩ අත්තක් අල්ලගත්තට පස්සේ යාට හිට ඕනෙත් නෑ. උඩට යන ආධාර කරලා වැල ඕනෙත් නෑ. ඒක වැටෙන්නේ. උඩ වෙලනට පස්සේ. අන්න ඒ වගේ තමයි ශ්‍රාවකයා වැලක් වාගේ. ආධාරකයක් නැතුව බුද්ධ නැමැති වෘක්ෂයට යන්න බෑ. බුද්ධ වෘක්ෂයේ චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධ නැති රුස්සෙට නැගෙන්න නම් ආධාරකේ අවශ්‍යයි. ඒ ආධාරකේ කෙලවුණ දවසට මතුල උතුරා බුදුලේ පහල ටිකක් ඉඳලා ශ්‍රාවකෙක් පහල වෙලා නැවත සෝවාන් ඵලයට හොපත් වෙලා ඉන්නහට ඵල ලබන. සාසන අන්තර්දාන වෙන හැටි වෙනවා දෙන්නේ අන්තිම සෝවාන් පුද්ගලයාගේ මිනිස් ලෝකෙන් චුත වීමෙන් පස්සේ නැවත බුද්ධ ශාසනයක් එනකම් අධිගම අන්තර්දානය වුණා කියේ. හැබැයි ත්‍රිපිටක ධර්මයේ තව තියෙනවා පරියප්ති අන්තර්දානය නේ ඊට පස්සේ. පරියාප්තිය වශයෙන් ත්‍රිපිටක පරියාප්තිය දිවුණට තෝ අධිකම අන්තර්දාන වෙලා ඉවරයි. මේ පරියාප්තිය විතරක් තිබුණොත් සෝවාන් වෙන්න පුළුවන් ඔක්කොලවන්ට භාවනා කරන්න. එහෙනම් කව කවුරුවත් ඕනේ නැහැ. අන්තිම සෝවාන් පුද්ගලයාගේ පස්සේ සාසන අන්තර්දානේ අධිකම අන්තර්දාන වෙනවා කිව්වොත් හරිනේ ගැළපෙනවා. ධර්මයේ තියෙදි තව කෙනෙකුගේ ආධාරකයක් ආර්ය පුද්ගලයාගේ ආධාරයක් ඕනේ නැත්නම් තව කෙනෙකු අධිකමලාභී වෙන්න අන්තිම සෝවාන් පුද්ගලයාගේ මිනිස් ලෝක චුතියෙන් පස්සේ නැවත මිනිස් ලෝක බුද්ධ ශාසනය පවතිනකම් අධිකමේ නගන්න බෑ. එන එකට කියනවා අධිකමන්තරදා. එක ගාතාවක් අර්ථවත් විග්‍රහ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. ඇතේ පාරට වස්තුව තියලා. රටේ අනවෙර ගැහුවා. රටට දැනුම් දුන්නා. එක ගාතාවක් අර්ථවත් විග්‍රහ කරන්න කෙනෙක් නැති දවසක් ආවම එදාට කියනවා පරියාප්තිය අන්තර්දානයි. ත්‍රිපිටක පරියාප්තිය එදාට අන්තර්දානයි කියනවා. සාසන අන්තර්දාන කතාව විග්‍රහ වෙන්නේ එහෙමයි. අධිකම අන්තර්දානේ පරියාප්තිය අන්තර්දාන. හැබැයි ශ්‍රවණ ලිංගයේ තව තියෙනවා. ඒ කියන්නේ පැවිදි වෙලා හිටන කෙනෙක් කියලා සාසනයේ කෙනෙක් හැටියට. සිවුර දරාගෙන ඉඳලා. ඊට පස්සේ සිවුර හකලා කහ පටියක් බැඳගෙන ඉඳලා. නේනම් සිවුරු පටියක් බැඳගෙන ඉඳලා. කූණ නූල් ඔය කරලා ඕකයි කල්ලා විසිරෙන දවසක් ඒක. එදාට ශ්‍රවණ ලිංගයත් වෙනවා ලිංගාන්තර දාණය කියනවා එදාට. අන්තිමට ඔක්කොම වුණාට පස්සේ ධාතු අන්තර්දානය වෙනවා. බුදුරජාන් වහන්සේගේ කෙසකක් පවනවා ධාතුන් වහන්සේලවත් අකාලේ විනාශ කරන්න බැහැ අදිෂ්ඨාන පරිදි. අන්තිමට සියලුම ධාතුන් වහන්සේලා ආත්මවල විග්‍රහ කරන හැටියට සුවන්ැලි සෑයට එකතු වෙලා සුවන්ැලි සෑයේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේලාට වැළලා එදාට එක මිනිහෙක්වත් එතන නැහැ. බුදුරුවේ ස්වභාවයේ ඒ අදිස්ථානයේ පරිදි නැගිලා මොහතක ධර්ම දේශනාවක් කරලා එතනින්ම අත් ධාතු අන්තර්දාන වෙනවා තේජෝ කසින් නැගිලා සියලු ධාතුන් වහන්සේලා අතුරුදහ වෙලා යනවා. කාටවත් එතන අතුරුදහන් කරන්න බෑ. සපැතුන් ධාතුන් වහන්සේලා. ඒ රිනා ධාතු අන්තර්දාන. ඔය විදිහට මේ මුළු සාසනයම අන්තර්දාන වෙන ක්‍රමයක් වෙනවා. එහෙනම් දැන් හරි ප්‍රශ්නෙකුත් එනවා. අන්තිමට එකතු වෙලා තියෙන අටුවා කතා අනුව ඔය බුදුරණාහි කොහේ වහනත් මේ ලංකාවේ තියෙන සුවන්නේ දිහායි. ඊට පස්සේ එතෙන්ට පහළලා හිටන් ආ ඉන්දියාව යනවාද නැත්නම් ජයශ්‍රී මහබෝධිනාහි ළඟට යනවාද කොහෙද තියෙන්නේ? ජයශ්‍රී මහබෝධිනාහි කොහේ හරි ඇද්ද? එතන ලං වෙච්ච එක තැන ලැබිලා එතන ජාති මහ බෝධිනාහසලාට වැඩලා ඉතින් අරුවමවල දෙවියන්ට තමයි දකින්න හම්බ වෙන්නේ. පාන්නතර පත්‍රයේ මේ දාන දුන්න පස්කාර පොත පොත වුණා අපි ගියාම නේද කිරිවඩුන්න කියලා දෙමුනේ. ඔව් එහෙම තියෙනවා. මින් පහු වෙනකොට පහු වෙනදී මොන මොන හරි මම ඇවිදින් ඇවිදින් තමයි සත්‍යයක් මතුවේ. හැඟවිච්ච දහම් බොහොම තියෙනවා. මේ හැඟවිච්ච දහම් එකපාරට මතක කරන්නේ ආවියෝ කරන්න ගිය තන් ප්‍රශ්න කරන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් යන්න ඕනේ. සංක්‍රමණය කිරීමේ යායුතු ගමන ආක්‍රමණය කරන්න ගියොත් අභියෝගකට මුහුණ දෙන්න වෙනවා. නැති ප්‍රශ්න ඇති කරගන්න. ඉතින් ඕක අපි එහෙම කරන්න ඕනේ නැහැ. දිවස පහල කරන්න පුළුවන්, දිවකන පහල කරන්න පුළුවන්, පරිසිත් දකින්න පුළුවන්, මෙබඳු වන්නා වූ ශක්තියක් අභිඥා වශයෙන් ලබන්න පුළුවන් මේකේ මේ බුද්ධ ශාසන මාර්ගය තුළ තිබෙන අතුරු ප්‍රතිඵලය. මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් හේතු වාසනා තියෙනවා. ඒ ධර්මයේ තියෙනවා. ඒ ධර්ම මාර්ගය අනුගමනය කරන පිරිස වැඩි වෙනකොට. ওই පිරිසට 100ରେ එකනා එකනා හරි පහළ වෙයි. ඔය අතීතයේ දකින්න පුළුවන්. ඒ ඥාන පහළනාට පස්සේ ඒ පිරිසට දකින්න පුළුවන් වෙයි කොහෙද උතුරන් වහන්සේ වැඩ හිටියේ කොහෙද හිටියේ දැන කොතනද ඔක්කොම. ඉතින් ඒවා ඉතින් අපිට අවශ්‍ය දේවල් නෙමෙයි. නමුත් සංගන්ධ බෑවුවා ඒ ඥාන පහළුනාට පස්සේ. ඊට පස්සේ ඥාන පහළ වෙච්ච උන්වහන්සේලා එක එකනා කියපු අරගෙන නෙමෙයි නිගමන කරන්නේ. ඥානෙන් දැකලා. ඥානෙන් දැකලා කරන නිගමනේ බොරු වෙන්නේ නැහැ. අනික කියන එක එකනා කියපුවට අහුවේ. අද සෙනසුරාදා අද අහවල් දවස කියලා කියනවා. අද ඉරිදා කියනවා. යම් කිසි කවුරු හරි කැලෙන්ඩරේ වරද්දලා හැම දියා තිබුණාම ওই ජ්‍යොතිෂඥයෙක් මුල් කාලෙකදී අපි කවුරුවත් දන්නේ නැතුව සඳුදාට ඉරිදා කිය කිය අපිත් ඉන්නවා. අඟහරුවාට ඉරිදා කිය කිය ඉන්නවා. බදාදාට බ්‍රහස්පතින්දාට ඉරිදා කිය කිය ඉන්න වෙනවා. අපි දන්නේ වැඩිනේ. කායවා කියවන කහල්නේ ගත්තේ. ඉරිදා හැදෙන ග්‍රහ චක්‍රයේ සඳුදා හැදෙන ග්‍රහ චක්‍රයේ අඟහරුව හැදෙන ග්‍රහ චක්‍රයේ දකින්න පුළුවන් නෝනක් එහෙ පහළ වුණා නම් විසර නෝනක් පහළ වුණා නම් නකෝ අද මේ අහවල් දවසේ මේ අහවල් මේ සඳුදා නෙමෙයි මේ ඉරිදා කියලා තියෙන්නේ අද මේ ග්‍රහ චක්‍රයේ අඟහරුව දවසේ පායන ග්‍රහ චක්‍රයේ ඒකට කොහොමද ඉරිදා වෙන්නේ ඒක යාදාගේ ඉතින් එහෙම ලෝක ලෝකේ අතැඹුලක් ඒ කියන්නේ අතීතයෙන් නිල්ලි ගෙඩියක් වගේ මේ සක්වල දකින්න පුළුවන් දිවසකුත් තියෙනවා ඒ දිවස පහළ වෙච්ච කෙනෙකුට ඒවා කාගෙන්වත් අහන්න දෙයක්වත් නැහැ වරදින්නෙත් නැහැ. හැබැයි ඒ දිවස පහළ වෙන්නේ නැහැ නිකන් ආවට කියන්නේ. මේ මාර්ගයන් අනුගමනය කරලා යනකොට එකෙන් එකට ඥාන වැඩෙනකොට ඔය අවිඥා ශක්තියත් වැඩිලා යනවා. අරිහත් ඵලයටපත් වෙනකොට අවිඥා ශක්තිය ශ්‍රාවකෙක් වශයෙන් බොහෝකටම පූර්ණ වෙලා එනවා. ඒතරව හංගන්න බෑ. ඒතර හරියටම යථාර්ථය ගන්න පුළුවන් උන්වහන්සේලාගේ ඥානෙන් දැක දෙයි. පොත්පත්වල ලියනවා එක එකනා තම තමන්ගේ ලාභයට කීර්තිය ප්‍රශංසාවට හංගලා වක්‍ර කරලා ලියනවා. ඉතින් ඒක අදත් ඉතින් අපි දකිනවා. දැන් මහා වංශය වුණා පොත් ලියනකොට සත්‍තරං කතාරාමක් හදලා තියෙන හැටි පෙන්ලා තියෙනවා මහා වංශය. 18 වෙනි පරිච්ඡේදයේ විග්‍රහ වෙනවා. මේ කතාරාමේ ප්‍රමාණය කියපුණා. සියම් පහ කුසයි. ජාතිවි මහ බෝධිනාථයේ ගේන රෝපණය කරපු කටාරම්. සියම් නමයක් වට ප්‍රමාණී යුක්තයි. සියම් තුනහ වාරක් එහි කට තියෙනවා ඇතුලේ කට. අඟල් 8ක් ඝනකමයි. ඈ මේ පෝච්චිය ගැන කිව්වා මිසක් පෝච්චිය තරම හිතලා නැහැ දැන් මෙතන සතරන් ඝන හරි කොච්චර ඇද්ද සතරන් ඝන හරි එක බර බැලුවොත් එහෙම උස්සන්න පුළුවන් එක නෙමෙයි එක ඝන හරිය දිග බලල උස අඩියක් තියෙන සතරන් කඩක් එහෙම දුන්නොත් උස්සපන් කියන පුළුවන් ද උස්සන්න සතරන් ඝන හරි 100 ගානක පෝච්චියක් ඉතින් මේ අර සංගවිත්තා දෙවින්නහසේ අරගෙන කරාටක් ගහපු අර වයසක රජුරවන්ට දුන්න උස්සගෙන යනවා. ඕකත් උස්සගෙන ඉදින තමයි තියෙන තනි. ඉවෙන්න පුළුවන්. පුළුවන් කියමු කොහොම හරි. සතරන් පතුලක්වත් දිරන්නේ නැති මේ අවුරුදු 2500 සතරන් පතුලක්වත් දිරන්නේ අර නාරසනය කරන් ගිහලා දැන් ඇන්න නම් අර ජයසිරිමාවපති ළඟ පැත්ත කි පොච්චිය වදින්නේ නැද්ද? ඉතින් ඒතකොට අපි දකින්න ඕනේ අතිශයෝක්තිය තියෙනවා. නැතිව ඇති කරලා තියෙනවනේ අතිශයෝක්ති දානවනේ. ඉතින් ඒතකොට අපි දකින්නේ අපිට දැන් ඇත්ත තෝරාගන්නේ කොහොමද? අතිශයෝක්තිය වහපුවාම ඇත්ත වෙන්නේ නැහැ. ඉතින් අපි ඇත්ත නිගමනය කරන්නේ කොතනින්ද? ගෙනාවයි කිව්ව එක ඇත්තා කිව්වනම් ඇත්ත හරිය දිනනවා. ඉතින් අතිශයෝක්තියෙන් ගොතලා කියනකොට අපි දන්නවද එයා මොන මොනවා කියනවද කියන මිනිහ. දැන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා නෑ අන්තිමට. ඉතින් අපි විශ්වාසවන්ත පොතක් කරගන්නේ කොහොමද අපි ඉතිහාස පොතක් වශයෙන් මහා පැහැදිලි කරලා බලන්න ඉතින්. ථේරවාදී පරපුරේ ඉන්න ආදුර වෙනෙක් මහාවංශ ලිව්වා කිව්වෝ. දෙතිස් කතා භික්ෂුන් වහන්සේලාට තහනම් බව පැහැදිලිව දේශනා කරනවා. රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා, ජනපද කතා, ස්ත්‍රී කතා, පුරුෂ කතා, යුද්ධ කතා. ඒ මහාවංශ දීන්නේ මොනවද? ඔය ටික නෙමෙයි. වචනයක් භාවිතා කිරීමත් භයානකයි කියලා දෙවිසත අහක් කළා ජීවත් වෙච්ච ආර්ය තුෂ්ණිම් භූත භාවයේ හෝ ඒක ධර්මානුකූල කතාවක් හෝ වැරෙන්න භික්ෂුවක් විසින් අනුගමනයේ ලොකල යුතු කියන දේ ඒක තේරවාදී පරකුලක්. දෙතිස් කතාලාශම් පොතක් කියයි. කියන්න පුළුවන් හේතු තියෙනවා. මේ හිතලා බලන්න ඕන කරුණු. ඇත්ත නැත්ද නිගමනයේ දෙන්න අවශ්‍ය නැහැ. ඔය කරුණු හිතන්න ඕන. කිංගුවක් ගාක් ගැඹුරුට. ඔය පොතලියේ බුද්ධ වර්ෂ 900 ගණන් වල ඉතින් පටන් ගත්ත දේ අපේ තියෙන්නේ. අවුරුදු 700ක කට කතාවක් එකලා අරින්න දීපු එක තමයි මුලින් පටන් ගත්තේ. අවුරුදු 900 ගානක් යනකොට මහා විහාරයේ ජීවනේ මොන මහා විහාරයක්ද? තේරවාදී පරපුර අවුරුදු 500න් ඉවරයි. 500 යනකොට මහා විහාරي ගිනිපත් කරලා තේරවාදී භික්ෂුන් වහන්සේලාට දානයක් දුන්නොත් කාවන 1000ක් දර ගහනවා කියලා. මෙහෙම නීති හදේන් පනවලා උන්වහන්සේලා පැත්තම අතල්ලා යන්න ගියාට පස්සේ මුළු විහාරෙම අවුරුදු 500 බුද්ධවර්ෂ 500 කලාවිද ලැබලා හාවලා බිම හාවලා කුඳු වැපුරුවයි කියලා ඉතිහාසය සඳහන් වෙනවා. ඊට පස්සේ හදලා ඉවරලා රබාර දුන්නේ කාටද? උන්වහන්සේලාක පොහේ කරන්න කැමති නැතුව සංඝ බේදයක් කරගෙන ඒකෙන් අහක් වෙලා රබේගිරි විහාරෙට ගිහිල්ලා ඒ පිරිසකින් ඒ බුද්ධාගම 500 වෙනකොට ඒකෙනු ගිහිලා ඉතින් දක්ෂිණ ගිරි විහාරෙට ගිහිල්ලා සාගරික බිස්සු පරම්පරාවට ආපහු බාර දුන්නා. හදලා එතන බලන්න බුද්ධ වර්ෂ 900 ගන්න අවුරුදු 400 ගණනක ඒ પરම්පරාව ගියේ ඒ විහාරයට තමයි තියෙන්නේ. ඒ බුද්ධ ගෝත හතුරු හතලිය. ඉතින් අපි කොහොමද තේරවාදී පරපුරා හිටියාගෙන උත්? තේරවාදී පරපුරා නෝ කියන රාජ කතා, චෝර කතා, ගාම කතා ඔක්කොම දෙදිස් කතාම කියන්නේ. ඒක හරි. හැබැයි ඉතින් තමන්ගේ වාක්‍යයෙන් දින ඒවා මිසක් ඇත්තක් කියවෙන්නේ නැහැ. ඇත්තක් කියවෙන්නේ නැහැ. මේ ඒවත් තරම් ඇත්ත දකින්නේ මොකෙද? ඔය ලියු අටුවා ඔක්කොම ලියලා තියෙන ඔය බුද්ධ වර්ෂ 900 ගණන් වලට ගියට පස්සේ ඔය પરම්පරාව. ඒ પરම්පරාව ගදහතරණ වැඩිවා කියන බුද්ධ ප්‍රසාරණ. ඉතී වේද පරප්‍රාප්ත බ්‍රාහමණයෙක් කියලා දෙන මහා වෙච්ච කෙනෙක්. ගෙවන්තර කරවන යාවේ. ඉතින් අපිට මේ ඒකීය හංගල හේදවාදී පරපුරේ ඉන්න මහා විහාර බිසුන් වහන්සේ ළඟට ඇදිලා ධර්මයට අර්ථ ලිව්වා කියනවා. ඉතින් අපිට ටික හංගලන්නේ තියෙන්නේ. ඔය ඉතිහාසයෙන් අහස්සලා ගුවයි. ඉතින් මේවා තව ඉතිරි කාලයක් යනකොටයි මතුවලා ඉන්නේ යථාර්ථය. ඉතින් ථේරවාදී විසෝන් වහන්සේලා කරනවා බුදුදහමට සම්පූර්ණ පහර ගහලා යට කරලා තමයි අනිත් දහම් සකස් කරලා තියෙන ඊට පස්සේ. ඉතින් ඒ නිසා ඔය ඇදී අපි ඕවා ගැන දැම්ම හොයන්න යන්න දෙන්නේ නැහැ කියලා මං කිව්වෙත් ඒකයි. හේවිවිත තියෙනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මාර්ගය තියෙනවා දසසතිස් බෝධි වාක්‍ය ධර්ම ටික තියෙනවා. ඒ ටික අනුගමනය කරලා Tamanට අප්‍රමාදව Tamanගේ වැඩේ කරගන්න ඕනේ ඉතින්. අනික් වර්ගය වැස්සොත් එහෙම කඩනවා අවුල් කරගන්නවා. ඒවා ගැන හොයලා බලලත් නැහැ. විමර්ශනය කරලත් නැහැ. Taman taman මතවලට වැස්සෝ. ඉතින් ඊට වඩා ඉතින් අපිට ධම්මදේව තලයෙන් ගෙනා බෝධිය කියලා හිටන් අපි සඳු විජයසිරි මහ බෝධිය කියලා කියන්නේ ඒක ඇත්ත දන්නේ නැහැ අපි. බොරුවක් වුණා නම් එහෙම අපරාධයක් කරගන්න. ඒ නිසා අපි ඒව පැත්තකින් තියලා සතර සතිපට්ඨානයේ සතර ඉරිබාද සතර මේ ඒතොර මේ සම්‍යක් ප්‍රදාන පංච ඉන්ද්‍රිය පංච බල සත්ත්ව බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය එකක්වත් ඉතිහාස කතා එකක්වත් සීනුවන්ට ගෝචර කරලා තියෙන නිවන් දකින්න ධර්මයේ තියෙන ඒ ටිකයි අවශ්‍ය නිවන් දකින්න ඒ ධර්ම ටික අනුගමනය කරලා නිවන් අවබෝධ කරගන්න බලන එක ඉහළම නුවන්ට උරු වැඩි. අනික ඔක්කොම පැත්තකින් කියලා. ඕක තේරුම් ගත්තට පස්සේ ඔය ඥාන පහළ වුණාට පස්සේ කාගෙවත් අහන්න ඕනේ නැහැ. ඔය එකක් නෑර වෙන්නේ. වෙච්ච සිද්ධි දැක්ක සිද්ධි වෙච්ච ඒවා කියලා තියෙන වැත්තට පොළ ගියත් විමර්ශනය කරනකොට ඥානෙට ගෝචර වෙනවා. එහෙම දිවස දිවකන පහළ වෙනවා. එතකොට දකින්න පුළුවන්. විතරක් නෙවෙයි. කල්ප ගානක් ඈත මේ ලෝකේ හැදිච්ච හැටි හිරගු හැටි ඔක්කොම දකින්න පෙරවිසු කලපිරුවේ දකින්නත් පහළ වෙනවා. මේ ලෝක සත්‍යය වෙන හැටි, චුත වෙන හැටි, උපදින හැටි, කරව පව් වලට විපාක දෙන හැටි, එක එක පොත් වලින් එක එක තර්ක වලින් ගන්න ඕනේ නැහැ. තමන්ගේ නුවණට ගෝචර වෙයි. ඒ දැක්කට පස්සේ ආහාර ලෝකයක ගමනක හැටි කියලා දැකලා, ඒ ගමන කිරීම බය වෙලා අසාරාදී ලෝකේ අත්හැරෙන වැලී විදියන නිවන් සාක්ෂාත් කරගෙන ආස්වාක්ෂය කර ඥානිය පහල කරන්න අපි ත්‍රිවිද්‍යාව පහල කරන්න හම්බෙයි. ওই ත්‍රිවිද්‍යාව තමන්ට කාගෙන්වත් අහන්න නැතුව දැනගන්න පුළුවන් ක්‍රමයක්. ඒ මාධ්‍යය තමයි බුදුදහමේ තව ඉතුරු වෙලා තියෙනවා. සත්‍ය ස්පෝධි භාගයේ ධර්මනේ. ඉතින් ඒකට කලබල වෙලා නැහැ. ඒක අනුසුරු කරන්නත් බෑ. නමුත් ධර්මානුකූලව අරගෙන ඒ මඟ අනුගමනය කරලා ඒ උත්තරීතර ඵලය ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ.